ධර්මානුශාසනාව සුපින්වත්නි අද ධර්මානුශාසනා උපවත්තන දේශකයන්න් වහන්සේ වැලිමඩ උඩුහාවර ශ්‍රී විජයාරාම වාසී කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය උඩුහාවර ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ අද ධර්මානුශාසනාවේ මාතෘකාව අක්ඛන්ති සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු පංචමේ භික්ඛවේ ආනි සංසාඛන්තියා කතමේ පංච බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ නවේර බහුලෝ හෝති නවජ්ජ බහුලෝ අසම්මුල්ලෝ කාලං කරෝති කායස්ස බේදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං uppajjati ඉමේකෝ භික්ඛවේ පංච ආනිසංසා කන්ති යාති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික වාසනාවන්ත පින්වතුනි මුළුතුන් ලෝකයේම කරුණා මෙත් සිතින් සනහා වදාළ ඒකාන්තිමත් ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ මෙලව පරලොව උභයාර්ථ සිද්ධි සාධනය සඳහා දේශනා කොට වදාළ ඒ පරම ගම්බීර වූ උතුම් දේශනාවෙන් විදක් මේ උදේසන ශ්‍රවණය කිරීම සඳහායි පින්වත් ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාවේ මාතෘකාව <clears throat> සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අක්කෝස වග්ගයට අයත් පඨම අක්ඛන්ති සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉවසීම තුලින් ලැබෙන ආනිසංස ධර්ම පිළිබඳවයි මේ ධර්මානුශාසනාව තුලින් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මානුශාසනාවේදී ඉවසීම පිළිබඳවත් ඒ වගේම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කරපු ආකාරයක් ඒ වගේම අපේ ප්‍රායෝගික ජීවිතය තුළ මේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන ආකාරයත් ඒ තුලින් ලැබෙන මේ ආනිසංස ධර්ම පිළිබඳවත් අද දවසේදී මේ කෙටි වේලාව තුල සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි අලුත් සතියක් ආරම්භ කරලා වැඩ කටයුතු ආරම්භ කරන මේ අද දවසේ උදෑසන මම හිතනවා ඔබට අතිශයින්ම වැදගත් ධර්ම සංකල්පයක් අපි තුල ප්‍රගුණ කළ යුතු සුවිශේෂ මානව ගුණාංගයක් ඉවසීම කියලා කියන්නේ. බුදු බව පතන උත්තමයන් වහන්සේලා ප්‍රගුණ කරන බුද්ධකාරක ධර්ම අතර හමුවන ගුණයක් බුද්ධකාරක ධර්මයක් තමයි කන්ති පාරමිතාව එම නැත්තම් මේ ඉවසීම ඉවසීම පාරමිතාවක් බවට එහෙමත් නැත්තම් පුරණ ප්‍රතිපත්තියක් බවට පත්කර ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා. විශේෂයෙන්ම ඉවසීම කියන එක ගත්තාම අපේ සමාජයේ අපි බොහෝ අය කල්පනා කරන්නේ කෙනෙකුට ගහනකොට ගුටි කාලා ඉන්න එක ඉවසීම කියලා. කෙනෙකුට බනිනකොට බැනුම් මහගෙන ඉන්න එක ඉවසීම කියලා. ඇතැම් වෙලාවට මේ අවස්ථාවේ හඳුන්වන මේ ඉවසීමම නිවටකමක් හැටියටත් සමාජය ඇතැම් අය අර්ථ ගන්වනවා. එවැනි ලඝු අර්ථ, පටු අර්ථ වලින් එහා ගිය උත්තම මානුෂීය ගුණාංගයක් ඉවසීමේ ගුණය. ඒ නිසාමයි බුද්ධකාරක ධර්මවල බුදුබව පතන උත්තමයන් වහන්සේලා සම්පූර්ණ කරන ප්‍රතිපත්තියක් බවට දේශනාවේ දක්වන්නේ. සෙසු බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන්නට මනා පිටුවහලක් මේ ශාන්ති පාරමිතාවෙන් එහෙමත් නැත්නම් ඉවසීමේ ගුණය තුලින් අත්පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මම හිතනවා වර්තමාන සමාජය තුල ඉවසීම අඩුකම නිසා ඉවසීමේ ගුණය දකින්නට බොහෝ අය තුල නොලැබෙන නිසා මේ ධර්ම කාරණාව පිළිබඳව මේ ධර්ම දේශනාවෙන් ඔබේ අවධානය යොමු කරන්න. හේතුව පින්වතුනි මේ දිනදා ජීවිතය තුළ අපට හමුවන ගැටලු ප්‍රශ්න බාධක රාශියක් විසදා ගැනීමේ ප්‍රවේශයක් හැටියට මේ ඉවසීමේ ගුණය හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. අර මුලිනුත් මම සඳහන් කළා වගේ ඉවසීම කියන එක නිවටකමක් හැටියට සලකන සමාජයට බුද්ධ දේශනාවේ මේ ගුණය තුල තියෙන අර්ථවත් බව මේ ගුණය තුල තියෙන ගැඹුර අතිශයින්ම ගැඹුර පිළිබඳ අවබෝධය අතිශයින්ම අත්‍යවශ්‍ය කාලයක් හැටියටයි මම කල්පනා කරන්නේ. අපේ අටකතාවල නිර්වචනය කරනවා මේ ඉවසීම එමන් නැත්නම් ශාන්ති පාරමිතාව, කන්ති පාරමිතාව කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතං සත්ත සංඛාරාපරාධ සහනං අදෝසප්ප දානෝ තදාකාරප්ප වත්තෝ චිත්තුප්පාදෝ කන්ති පාරමිතා පාරමිතා ධර්ම සම්පූර්ණ කෙනෙක් කරන කෙනෙකු තුල තිබිය යුතු සුවිශේෂ ගුණාංගයක් තමයි කරුණාව සහ උපාය කෞශල්‍ය කියන එක. කරුණාවෙන් සහ උපාය කෞශල්‍යයෙන් යුක්තවයි මේ ප්‍රතිපත්තිය පිරිය යුත්තේ. මේ ශරීරයට සීතල නිසා දැනෙන වේදනාව උෂ්ණය නිසා දැනෙන වේදනාව බඩගින්න නිසා දැනෙන වේදනාව පිපාසය නිසා දැනෙන වේදනාව මේ සියල්ලගෙන්ම ශරීරයට දැනෙන දුක වේදනාව දරාගෙන කරුණාවෙන් උපායශීලීත්වයෙන් දරාගෙන සිටීමට ඇති ශක්තිය තමයි ඉවසීම කියලා නිර්වචනය කරන්නේ. එපමණක් නෙවෙයි. මිනිසුන්ගෙන් වන හානි, උපద్రව, පීඩා, බාධක, එවැගේම තිරිසන්ගත සතුන්ගෙන් වන හානි, උපద్రව, කරදර මේ සියල්ලත් දරාගෙන සිටීමේ උත්තරම ශක්තිය තමයි අටකතාවල ඉවසීම හැටියට නිර්වචනය කරලා තියෙන්නේ. සරලව ගත්තොත් මේ ශරීරයට දැනෙන වේදනාව ඉවසගෙන දරාගෙන සිටීම. මානසික වශයෙන් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා අපිපත් වෙන අපහසුතා, පීඩා ආදිය කාරුණික හදවතින්, උපාය සීලීත්වයෙන් අවබෝධයෙන් දරාගෙන සිටීම තමයි ඉවසීම කියන්නේ. මිනිස්සු ඉවසනවා. ඒ ඉවසීමේ විවිධ අරමුණු තියෙනවා. පින්වතුනි, ඇතම් කෙනෙක් ඉවසනවා අනුවන කම නිසා, මෝඩ කම නිසා, අවබෝධයක් නැති නිසා ඔහි ඉවසගෙන අර කිව්වා වගේ තමන්ට සමාජයේ මිනිසුන්ගෙන් වෙන හානි, උපද්‍රව මේවා දරාගෙන ඉන්නවා තියෙන මෝඩකම නිසා. තවත් කෙනෙක් Taman තුල තිබෙන දුබලකම නිසා දරාගෙන ඉන්නවා. ඉවසනවා. කෙනෙක් ගහනවා. හැබැයි ඒ පුද්ගලයාට පෙරලා ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ නැත්තේ ඔහුත් සමග ගහගෙන Tamanට දිනන්න බැරි නිසා, Taman දුබලෙක් නිසා. කෙනෙක් බනිනකොට ඔහුත් එක්ක බැනගෙන යන්නේ නැත්තේ ඔහුත් අපි කතාවටත් කියන්නේ ওই මිනිසුත් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා. ඒ දිනන්න බැරි බව Taman තුල තියෙන දුබලතාවය නිසා ඒ දරාගෙන ඉන්නවා. තව සමහර අය කුහකකම නිසා මේව දරාගෙන ඉන්නවා. Tamanට හානියක් කරනකොට ඔහු දන්නවා තවත් පුද්ගලයෙකුට ඒ Tamanට හානි කරන කෙනාට කරදරයකට විපතකටපත් වෙන්න වෙනවා. ඒ නිසා හරිය සතුටින් අපි මොනවත් කරන්න ඕනේ අහවල් කෙනා මේකට දඬුවමක් දෙයි හානියක් කරයි මේ මිනිස්සු විනාශ වෙයි කියන සිතුවිලි වලින් මේ කුහක චේතනාවෙන් මේවා දරාගෙන ඉන්නවා. ඊළඟට තවත් අරමුණක් තමයි පින්වතුන්නේ සමහර අය රාගය නිසා මේ ඉවසන් ඉවසීම රාගය නිසා පුරුදු කරනවා. අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා උග්ගසේන කතාවස්තුවේ උග්ගසේන සිටුවරයා ලාසක දීතා නැත්නම් නටන කුලේ කාන්තාවක් විවාහ කරගෙන ඇයට දරුවෙක් ලැබුණට පස්සේ මේ දරුවා නලවනවා මේ උග්ගසේන නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයාට බැන බැන නිකමගේ පුතා ගැල්ලදින්නගේ පුතා ආදි වශයෙන් නිന്ദා අවලාද අපහාස කරමින් තමයි තමන්ගේ ස්වාමි පුරුෂයාට මේ කාන්තාව දරුවව නලවන්නේ හැබැයි මේ උග්ගසේන තරුණයා මේ කාන්තාව තුළ තියෙන රූමත් බව නිසා ඇය කෙරෙහි අධික රාගයෙන් ඇයත් සමග විවාහ වෙච්ච කෙනෙක්. ඔහු මේ සියල්ලම ඉවසා දරාගෙන ඉන්නේ ඇයට තිබුණු ඒ ලිංගතු බව නිසා. එහෙම නැත්නම් ඒ රාගයෙන් මුලාවට පත් වෙලා තිබුණු නිසා. මේ වගේ රාගය නිසාත් සමහර වෙලාවට සමහර අය දරාගෙන ඉන්නවා. ඊළඟ එක තමයි මිල මුදල් අධික නිසා මිල මුදල් නිසා ඉවසීම ප්‍රගුණ කරනවා. මුදල් තියන අයට එක විදිහකට ඉවසනවා. මුදල් නැති දුගී දුප්පත් අයගේ ක්‍රියාකාරකම් හමුවේ එක විදිහකට ඉවසනවා. මෙන්න මේ ඉවසීම විවිධ අවස්ථා ගණනාවක එක එක අරමුණු මුල් කරගෙන ඉවසීම ප්‍රගුණ කරනවා. මෙවැනි පටු අරමුණු වලින් ප්‍රගුණ කළ යුතු ගුණාංගයක් නෙවෙයි ඉවසීම කියන්නේ. මේ අරමුණු වලින් එහාට ගිය ආධ්‍යාත්මික ගුණධර්මයක් ඉවසීමේ ගුණය කියලා කියන්නේ. මේ අරමුණු වලින් කරන දරාගෙන සිටීම ඉවසීම <clears throat> ධර්මානුකූලව අර්ථවත් ඉවසීමක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ඉවසීම පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සීතල උෂ්ණය සාපිපාසාදිය නිසා මේ හටගන්න වේදනාව දරාගෙන සිටින කෙනා ඉවසන කෙනෙක් කතංච වික්ඛවේ වික්ඛෝ කන්තා හෝති කවුද මහන්නේ ඉවසන ඉවසන කෙනා කියලා අපි හඳුන්වන්නේ එතකොට පොදුවේ ගත්තාම මේ පටු අරමුණු වලින් තොරව අවස්ථාවෙන් අවස්ථාවට සිදුවීමෙන් සිදුවීමට සිතෙහි වෙනස් බවක් ඇති වෙන්නේ නැතිව සෑම ගැටලුකාරී මිනිස්සු තිරිසන්ගත සතුන්ගේ ක්‍රියාකාරකම් හමුවේ පොදුවේ සෑම තැනකදීම සෑම අවස්ථාවකදීම මදහත් සිතින් එක හා සමානව දරාගෙන සිටීම තමයි අර්ථවත් ඉවසීම බවට පත් වෙන්නේ. එය තනින් තනට පුද්ගලයාගෙන් පුද්ගලයා පුද්ගලයාට ක්‍රියාකාරකමෙන් ක්‍රියාකාරකමට වෙනස් වෙන ඉවසීමක් නෙවෙයි. එනිසා යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුනාම සිත විපර්යාසයටපත් වෙන්න දෙන්නේ නැතිව කටයුතු කිරීම තමයි ඉවසීම හැටියට අපට අර්ථ ගන්වන්න පුළුවන්කම තියෙන්නේ. මේ යම්කිසි ගැටලුවක් මතු වුනාම විපර්යාසයකට අපේ හිතපත් කරගන්නේ නැතිව Tamanගේ අරමුණු වෙනුවෙන් කැපවීම තමයි ඉවසීම කියන්නේ. දුක් කරදර විපත් හමුවේ පින්වතුනි අපි කල යුතු දේ අත්හරිනවා. ඒ සමහර වෙලාවට අපට ඒ දරා ගන්න බැරුව කල යුතු දේ අපි අත්හැරලා දානවා. සිත කලබල කරගන්නවා. විවිධ ගැටුම් වලට අනවශ්‍ය ගැටලු වලට අපිව පත් කරගන්නවා. නමුත් ඉන්නේ හාට ගිය යම් කිසි කරදරයක් විපතක් වේදනාවක් දැනුණු වෙලාවට සිත කලබල කලබල කරගන්නේ නැතිව ගැටුම් වලට යන්නේ නැතුව උපායශීලීත්වයෙන් යුක්තව සිත සංවරව සිත එක අරමුණක පිහිටවාගෙන කල යුතු කොටස මනාව කිරීම තමයි එහෙම කිරීමට ඇති චිත්ත ශක්තිය තමයි ඉවසීම හැටියට අපට මේ කරුණ දිහා බලනකොට සරලව හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි අපට තවත් මේක පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ මේ ඉවසීම ප්‍රගුණ කළ කරපු අවස්ථා පිළිබඳව අපේ අවධානය යොමු කරනකොට මේ ඉවසීමේ ගුණය කොයිතරම් උත්තම මානුෂීය ගුණාංගයක්ද කියන එක. ඒ වගේම තමයි ඉවසීම ප්‍රගුණ කිරීම තුලින් ලැබෙන ප්‍රතිඵලය කොච්චරක් දුරට වටිනවද කියන එක. කොච්චර ගැටලු निराකරණය කරගන්න හේතු වෙනවද කියන එක අපිට මනාව අවබෝධ කරගන්න පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. බුද්ධ චරිතයේ බුදු වුණාට පස්සේ විතරක් නෙවෙයි බුදු වෙන්න පෙර බෝධිසත්ව අවදියේ මේ ශාන්ති පාරමිතාව ඉවසීමේ ගුණය ප්‍රගුණ කරපු ආකාරය ජාතක කතා පොතේ අවස්ථා ගණනාවක දක්වනවා. ඒ වගේම තමයි සෙසු ಗುಣධර්ම ප්‍රතිපatti සම්පූර්ණ කිරීමට ඉවසීමේ ගුණය කොච්චරක් දුරට ප්‍රයෝජනවත් වුණාද කියන එක මේ සිදුවීම් තුලින් අපිට මනාව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ජාතක කතා පුත් වහන්සේ තුල හමුවන ශාන්තිවාදී ජාතක කතාව අර මුලින් මම සිහිපත් කළා වගේ පටු අරමුණු වලින් තොරව මේ ඉවසීමේ ගුණය බෝධිසත්වයන් වහන්සේ සම්පූර්ණ කරපු ආකාරය අපිට පැහැදිලි වෙනවා. කලාබු රජතුමා කසයෙන් පහර 2000ක් ගහලා මේ ක්ෂාන්තිවාදී තාපසතුමාගේ අතපය කපලා කන් නාසය ආදී මේ ශරීර ඉන්ද්‍රියන් අවයව කපලා මහා අපරාධයක් විනාශයක් කරන තුරු කිසිම තරහක් ඇති කරගන්න නැතිව කිසිම වෛරයක් ඇති කරගන්න නැතිව ඒ සියල්ල දරාගෙන සිටියා. ඒ වෙලාවේ කරනවා ප්‍රකාශයක් යෝ මේ හත්තේච පාදේච කන්න නාසංච චේදේ චිරං ජීවතු සෝ රාජා නහි කුච්ඡන්ති මාතිසා මගේ මේ අතපය කපපු කන් නාසාදිය විනාශ කරපු රජතුමාට බොහෝ කාලයක් ජීවත් වීමේ ශක්තිය දීර්ඝායුෂ ලැබේවා කිසිම හානියකටපත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම කරන්න පුළුවන් උනේ පින්වතුනි මේ සංසාර ගමන පුරාවටම අර මුලින් සඳහන් කළා වගේ ඒ ඒ අවස්ථාව තුල මූණ දෙන්න ගැටලු වලට ඉවසීමෙන් මූණ දීපු නිසා ඒ ඉවසීමේ ගුණය දීර්ඝ කාලයක් ප්‍රගුණ කරලා ඒ ආත්ම ශක්තිය චිත්ත ශක්තිය නිසාමයි Tamanගේ ශරීර අවයව විනාශ කරන තුරු බෝසතාණන් වහන්සේට එහෙම ඉන්න පුළුවන්කම තිබුණේ. ඒ විතරක් නෙවෙයි. මහා කපි ජාතක කතාව තුල එක්තරා මිනිසෙක් Tamanගේ නැති වුණු ගවයන් හොයන්න වනගත වෙනවා. කැලේට ගිහිල්ලා පාරවල් හොයාගන්න බැරුව මේ මිනිස්සයා අතරමං වෙලා වලකට වැටෙනවා. මේ අවස්ථාවේ පිහිට වෙන්නේ මේ කැලේ හිටිය වඳුරෙක් අපේ බෝසතාණන් වහන්සේ වඳුරු ආත්මයක උපත ලැබලා හිටපු අවස්ථාව. මේ වලෙන් ගොඩ අරගෙන ලොකු පරිශ්‍රමයක් යොදලා මේ වඳුරා කැපවීම කරලා මේ මිනිස්යාව බේර ගන්නවා. බේරගෙන විඩාව හරින්න පැත්තකට වෙලා විවේක ගන්නකොට මේ මිනිසයා මේ වඳුරගේ ඔළුවට පහරෙල්ල කරනවා. මොකද ගොඩක් බඩගින්නේ හිටපු මේ මිනිස්සයා මේ වඳුරගේ මස් අනුභව කරන්න ආහාර ගන්න. ඒ වගේම මේ වඳුරා ඉන් පස්සේදී ඔළුවෙන් ලේ බේරෙද්දිත් මේ මිනිස්යව කැලෑවෙන් එළියට අරගෙන යන්න පාර පෙන්නනවා වඳුරා ගහෙන් ගහට පනිමින් මේ මිනිස්යාට පාර පෙන්නනවා කැලෑවෙන් එළියට යන්න ඔබ මොහොතකට කල්පනා කරන්න. අපි යම් කිසි කෙනෙකුට උදව්වක් කරලා පෙරලා අපිට ප්‍රතිඋපකාර කරනවා වෙනුවට අපිව විනාශ කරන්න එනකොට අපේ හිත කොයිතරම් කලබල වෙනවද? අපේ හිත කොයිතරම් දරුණු වෙනවද? අපේ හිත කොයිතරම් විපර්යාසයටපත් වෙනවද? අපේ හිත කොයිතරම් ගැටුම් වලට ගමන් කරනවද? හැබැයි මේ වඳුරා තමන්ව උදව් කරපු මිනිස්සයා තමන්ව විනාශ කරනකොටත් ඔහුට ආපහු ප්‍රතිඋපකාර කරනවා. ඕනනම් මේ කැලෑවේ හැමතැනටම අරගෙන ගිහිල්ලා මේ මිනිස්සයව තවත් අතරමං කරලා ඒ මිනිස්සයව නැති කරන්නම තිබුණා. එහෙම කරන්නේ නැතිව වනාන්තරයෙන් එළියට යන්න උදව් කරේ ඒ බෝධිසත්ව ගුණය නිසා. ඒ බෝධිසත්ව ගුණය නිසා. ඒ වගේම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ මේ ඉවසීමේ ගුණය කොයිතරම් දුරට ප්‍රගුණ කරලා තියෙනවද? චින්ච මානවිකාව, ඒ වගේම සුන්දරී පරිබ්‍රාජිකාව ආදීන් විසින් අන්‍ය තීර්ථකයන් මෙහෙवला බුදුහාමුදුරුවන්ට නිନ୍ଦා අපහාස අවලාද නගන්න උත්සාහවන්ත වෙනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැතිරුණු කීර්තිය ප්‍රශංසාව නැති කරන්න උත්සාහවන්ත වෙනකොට ඒ සියල්ලම දරා ගනිමින් මදහත් සිතින් ඒවට උත්තර සැපෙවුවා මිසක් ඒ තුල කඩා වැටුණු කෙනෙක් බවට පත්ුනේ නැහැ. ශක්තිමත්ව නැගී සිටියා. මාගන්ධියා බිසව, එවැගේම අක්කෝස භාරද්වාජ බමුණ මේ ආදී බුදුහාමුදුරුවන්ගේ නිନ୍ଦා අපහාස කරනකොට ඒ කීර්තියට කැළලක් ඇති කරන්න උත්සාහවන්ත වෙනකොට ඒ සියලු දෙනාට මෙත් සිතින් සැලකුවා හැර ඒවට ප්‍රති උත්තර සපයන්න එහෙම නැත්නම් ඒ ආකාරයෙන් ඔවුන් කරපු විදිහට ඒ අයවට හානියක් කරන්න කල්පනා කළේ නැහැ. අපි සේවය කරන ආයතනයක වේවා අපේ අසල්වාසීන් වේවා අපිත් සමග සිටින අපේ මිතුරන් වේවා මේ සමාජයේ ඕනම තැනක වේවා මෙවැනි සිදුවීම් කොච්චරනම් අපට දකින්න අත්විඳින්න අවස්ථා තියෙනවද කෙනෙක් ගොඩනගා ගන්න චරිතයට හානි කරන්න කී දෙනෙක් නම් නිന്ദා අපහාස අවලාද නගනවද කේලම් කියනවද බොරු කියනවද කෙනෙක්ගේ අභිමානය නැති කරන්න කොච්චර උත්සාහවන්ත වෙනවද හැබැයි ඒවට ප්‍රතිඋත්තර සපයමින් ඒ මිනිසුත් එක්ක ගැටෙන්න ගියපුවාම තමන්ව කොච්චර අපහසුතාවයට පත් වෙනවද බුදුහාමුදුරුවෝ චින්චමානවිකාවත් එක්කවත් සුන්දරේ පරිබ්‍රාජිකාව මාගන්ධියා මේ අයත් එක්ක ගැටෙන්න හැප්පෙන්න රණ්ඩු කරන්න ගියේ නෑ ඇයි මට බොරු නිନ୍ଦා අපහාස කරන්නේ අවලාද නගන්නේ කියලා ඒ අයත් එක්ක ගැටුම් ඇති කරගන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් අක්කෝස බාරද්වාජ බමුණට යම් කිසි දෙයක් තව කෙනෙකුට දුන්නාම ඒක පිළිගත්තේ නැතිකොට ඒක ආපහු දීපු කෙනාටම අයත් වෙනව ගන්න වෙනවා බාරගත්තේ නැත්තම් ඒ වගේ මේ කරන නිନ୍ଦා අපහාස අවලාද අපේ මේ සිත ඉවසීමේ ගුණයෙන් ශක්තිමත් කරගෙන තියෙන තාක් අපේ හිත බාරගන්නේ නැහැ. ඒ බාරගන්නේ නැති කුට පින්වතුනේ ඒවා කියන අයටම ආපහු බාරගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක වචනයක් නිසා අපේ හිත කලබල කරගෙන අපි කරන වැඩ ඒ වගේම අපේ ජීවිතේ ප්‍රගුණ කරන ප්‍රතිපත්ති ගුණධර්ම මේ සියල්ල නැති කරගෙන කටයුතු කිරීම තුල සිද්ධ වෙන්නේ මේ අයට අනිත් අයට හානියක් වෙනවට වඩා Tamanටම බරපතල හානියක් කරගන්නවා ඒ අය නිසා. එනිසා තමයි බුදුරජාණන් ඒ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේ ඉවසීමේ ගුණය මහා ශක්තියක්. ඒ වගේම අපේ හිත ආරක්ෂා කරන මන්ත්‍රයක් ආරක්ෂක වැටක් සමහර වෙලාවට යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණාම මේ සමාජයේ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන මිනිස්සු ඉන්නවා. ඒ කැපකිරීම් හමුවේ තවත් සමහර පිරිසක් ඉන්නවා කැපකිරීම් වලට එරෙහිවන ඒ වගේ කරන්නේ නැති අකෘතඥ මිනිස්සු ඉන්නවා. එවැනි අය ඕනතරම් ඉඳා අපහාස අවලාද නගන්න පුළුවන්. ඒව හමුවේ ඇතැම් අය තමන් කරන සේවාව වේවා තමන් තුළ තියෙන උත්තරම ගුණාංග වේවා මේ සියල්ල අතහැර දාලා හුදකලා වෙන අවස්ථා අපි දැකලා තියෙනවා එසේ හුදකලා වීම තමන්ට ඒකෙන් බරපතල හානියක් සිද්ධ වෙනවා හැබැයි එහෙම හුදකලා වෙන්නේ නැතිව ඒ සියල්ල හමුවේ නොසැලී මහා සිතේ ඉවසීමේ ගුණය නැත්තම් ඒකේ ඒ ගුණය තුලින් සිත ශක්තිමත් කරගෙන ඔබේ අරමුණු වෙනුවෙන් ගමන් කරන්න පුළුවන් නම් ඒක තමයි පාරමිතාවක් බවට පත් වෙන්නේ. අර මුලිනුත් සඳහන් කළා වගේ අර පටු අරමුණු වලින් නෙවෙයි. ඒ සියල්ල හමුවේ වෙනත් අරමුණකට යන්නේ නැතුව කළ යුතු කොටස කිරීම, නියැලීම, Tamanගේ අරමුණ වෙනුවෙන් කැපවීම තමයි පාරමිතාවක් බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ Taman වහන්සේට ආපු හැම අභියෝගයක්ම ජයග්‍රහණය කළේ මෙන්න මේ සුවිශේෂ ගුණාංගය නිසා පින්නතුනේ කොයිතරම් දුරට මේ ගුණාංගය වැදගත්ද කියන එක බුද්ධ චරිතය අපිට හොඳම නිදර්ශන සපයනවා මේ ලාභ අලාභ අයස යස නිന്ദා ප්‍රශංසා මේවට කියන්නේ අටලෝ දහම කියලා මේ අවස්ථා අටේදීම මදහත් සිතින් කටයුතු කිරීම තමයි තාදී ගුණ ඉවසීම හැටියට විග්‍රහ කරන්නේ. ඒ සියල්ලගේම ලාභ ලැබෙනකොට උඩඟු වීමත් අලාභ වෙනකොට දුක් වීමත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට 54 කෝටියක් වටින දේව්‍රම් විහාරාදී වටිනා ආරාම පූජා කළා. ඒව ඒව තුල වැඩ ඉන්නකොට උද්දාමයටපත් උනේත් නැහැ. සමහර වෙලාවට මහපාරේ ගිමන් හල්වල බුදුහාමුදුරුවන්ට වැඩ සිටින්නට වුණා. ඒ වගේම වනාන්තරයේ වැඩ ගස්මුල්ල වැඩ ඉන්න සිද්ධ වුණා. ඒ තැන්වලදී උන්වහන්සේගේ හිත වෙනස් වුණේ නැහැ. ඒ අවස්ථා දෙකම දරාගෙන හිටියා එක හා සමානව. ඒ වගේම තමයි නිന്ദා ප්‍රශංසාව හමුවේ විවිධ අන්‍ය ආගමික නායකයින් බුදුහාමුදුරුව පිළිබඳව ප්‍රශංසා කරනකොට තවත් තිරසක් නිന്ദා පහස කළා. ඒ අවස්ථා දෙකේදීම සිත වෙනස් කරගන්නේ නැතුව එක හා සමානව දරාගෙන හිටියා. ඒ වගේම යසස අයස මේ දෙකත් එහෙමයි. සැප දුක මේ අවස්ථා සියල්ල හමුවේ නොසැලී කටයුතු කිරීම. අපේ අරමුණ වෙනස් නොකර ගැනීම. අපි කරන කාර්ය නිවැරදිව ඉෂ්ට කිරීමට සිත ශක්තිමත් කර ගැනීම තමයි ඉවසීමේ ගුණය පාරමිතාවක් බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් උත්තරම මානුෂීය ගුණයෙන් උපරිම ප්‍රයෝජනයට ප්‍රයෝජනගත් උත්තමයන් වහන්සේ. ඒ වගේම තමයි මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයේ කකචූපම කියන සූත්‍රයේදී ඉවසීම කොයිතරම් දුරට ප්‍රගුණ කරන්නට ඕනද කියනක බුදුහාමුදුරුව උපමා කීපයක් භාවිතා කරලා දේශනා කරනවා. මේක එක උපමාවක් කියනවා උබතෝ දණ්ඩ කේනපි චේ භික්ඛවේ කකචේන චෝරාෝචරකා අංග මංගහානේ ඕකන්තියු තත්‍රාපියෝ මනෝපදෝසීය නමේසෝ තේන සාසනකාරෝ මහණෙනි පහත් වැඩ කරන හොරු රංචුවක් ශරීරය කියතකින් දෙකට කපනකොට ඒ හොරුන් කෙරෙහි තරහසිතක් ද්වේෂසිතක් ඇති කර අර නිර්වචනයේදී පැහැදිලි කරා වගේ දේශසිතක් ඇති කරගන්නේ නැතිව මෙත්සිත පතුරවන්නට සිත පිරිසිදුව තියාගන්නට අපේ හිත ශක්තිමත් කර යුතුයි. එතනට එනකන් මේ ඉවසීමේ ගුණය තුලින් සිත ශක්තිමත් කළ යුතුයි. මේ ධර්ම කාරණාව පැහැදිලි කරනවා වේදේහිකා කතා පුවත තුලින්. වේදිකාව කියලා සැවැත් නුවර ඉන්නවා කාන්තාවක්. මේ කාන්තාව ඊටාම නිවුණු තැනැත්තියක්, ඉවසන තැනැත්තියක් කියලා සැවැත් නුවර මේ ප්‍රදේශයේ පුරාම පැතිරිලා ගියා. ඒ ඉවසීම තියෙන නිසා ඇයට හැමෝගෙම ගෞරවය ලැබුණා. මේ වේදේහිකා ගෘහපතිනියට ළඟ හිටියා කාලි කියලා දාසියක්. මේ කාලි කියන මෙහෙකාර කාන්තාව දවසක් කල්පනා කරනවා මේ වේදේහිකාව එම නැත්තම් තමන්ගේ ස්වාමි දියණියගේ කීර්ති ප්‍රශංසාව හැමතැනම පැතිරෙනවා. ඇය ගොඩක් ඉවසිලිවන්තයි කියලා. ඇත්තටම ඇය ඉවසිලිවන්තද කියන එක පරීක්ෂා කරන්න මේ කාලිදාසිය එක දවසක් වෙලා ගිහිල්ලා උදේ නැගිට්ටා. අහනවා ඇයි ඔබ වෙලා ගිහිල්ලා නැගිට්ටේ? නෑ නිකන් ටිකක් මූණ අමුතු වුණා. මේ කාලිදාසිය කල්පනා කළා මෙච්චර ඉවසන මේ කාන්තාව ටිකක් කේන්ති ගියා කියලා. දෙවෙනි දවසේ ඊටත් වඩා පරක් වෙලා නැගිට්ටා. දෙවෙනි දවසෙත් අහනවා ඇයි වෙලා කියලා නැගිට්ටි කියලා. මේ සේවිකාව කියනවා නෑ නිකන් කියලා. ටිකක් කේන්ති ගියා. තුන්වෙනි දවසෙත් හොඳටම පරක් වෙලා නැගිට්ටා. තුන්වෙනි දවසේ අහනවා කාල කන්නේ දාසිය ඇයි මෙච්චර වෙලා නිදාගත්තේ මේ ඒ වෙලාවේදීත් මේ 16 කියනවා නෑ නිකන් කියලා. ඉතින් පින්නතුනි මේ වේදේහිකා ගෘහපතිනියට ස්වාමීදීනේට හොඳටම කේන්ති ගිහිල්ලා මේ කාන්තාවට සේවිකාවට බැනලා පොල්ලක් අරගෙන ඔළුවට ගහනවා. ඔළුවට ගහනකොට ඔළුව ලේ බේරෙනවා. මේ සේවිකාව කෑ ගහලා කියනවා මේ ඉවසනවා ඉවසනවා නිවුණු තැනැත්තියක් කියපු මේ වේදේහිකාවගේ හැටි අද තමයි දැනගත්තේ. මැය නපුරු තැනැත්තියක්, නිවුණු තැනැත්තියක් නෙවෙයි. ඉවසීම තියෙන කෙනෙක් නෙවෙයි, ඉවසීම නැති කෙනෙක්. ආදි වශයෙන් ඇය කෑ ගහනවා. ඉතින් මේ ඉවසීම කියන එක තුල අපිට හම්බවන සමාජ ගෞරවය සහ ප්‍රසාදය වගේම ඉවසීම නැතිකොට අපිව සමාජය ප්‍රතික්ෂේප කරන ආකාරය මේ කකචූප්ම සූත්‍ර දේශනාවේ මේ වේදේහිකා ගෘහපතිනිය උපමා කරගෙන මේ දක්වන කතා පොත් තුළින් පැහැදිලි වෙනවා. ඉවසීම කොච්චරක් දුරට ප්‍රගුණ කරන්නට ඕනද? සමහර අය මම ඉවසන කෙනෙක් ඉවසන කෙනෙක් කිව්වට යම් කිසි සිදුවීමක් වුණාම ඒ හැසිරීම හොගෙන් මේ සමාජය කොයිම වෙලාවකවත් බලාපොරොත්තු වෙච්ච නැති ස්වභාවයක්. ඒ වගේම සුණා ප්‍රාන්තයට ගිය පුන්න හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සමග කරන සාකච්ඡාව ඉතා වැදගත්. උන්වහන්සේ ඉවසීම කොච්චර දුරට ප්‍රගුණ කරලා තියෙනවද කියන එක. ඉතාම පැහැදිලි වෙනවා. පින්තුනේ මේ ඉවසීමේ ගුණය බුද්ධ චරිතය තුල පැහැදිලි කරලා තියෙන මේ නිදර්ශන ඒ වගේම මේ මජ්ක්‍ධිම නිකායේ කපචූප සූත්‍රය ආදී මේ සූත්‍ර දේශනා තුලින් ලබලා දෙන ඒ ධර්ම අවවාද එවැගේම මහා මංගල සූත්‍රය දක්වනවා දෙලොව දියුණුවට හේතු වන ධර්මතාවයක් තමයි කන්තිච සෝවචස්සතා ඉවසීම කියලා කියන්නේ මෙලොවත් පරලොවත් දියුණු වෙන්න හේතු වන ධර්මතාවයක් මේ ප්‍රායෝගික ජීවිතය තුළ ඉවසීමේ ගුණය අපිට කොච්චරක් දුරට වැදගත් වෙනවද එදිනෙදා ජීවිතයේ ගැටලු රාශියකට හේතුව තමයි ඉවසීම නැතිකම. ඉවසීමේ තුලින් ගොඩනගෙන ඒ චිත්ත ශක්තිය තුල ඇති ඌනතාවය නිසා අපි ගැටෙනවා වැටි. අපේ මනස හැම වෙලෙම පීඩාවටපත් වෙලා. අපේ මනස හැම වෙලෙම බරයි. අපට මේක දරා ගන්න බෑ. යම්කිසි පොඩි ගැටලුවක් ඇති වුණාම සිතපත් වෙන කලබලකාරී ස්වභාවය මේ සමාජයේ කොච්චරක් දේ වටින දේවල් අපිට අහිමි කරලා කියනවද ඔබ මොහොතකට කල්පනා කරන්න ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දුන්න එවැනි අත්දැකීම් කොච්චරනම් ඔබට තියෙනවද හැබැයි සමහර තැන්වලදී ඒ ගැටලුව හඳුනගෙන එය දරාගෙන හිටියනම් අපේ ජීවිතය කොච්චර ප්‍රශ්න ගොඩක් අඩු වෙයිද සමහර අය කියනවා මගේ ඉවසීමේ සීමාවක් කියනවා කියලා ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මම මේ තීරණය ගත්තේ කියලා ඇතැම් අය ඒ ඉවසලා ඉවසලා බැරිම තැන ඒ ගැටලුවට විසඳුම හොයාගන්න එහෙම නැත්නම් ඒ தত্ত্বය දරා ගන්න බැරුව ජීවිතේ නැති කර ගන්න අවස්ථා අපි දැකලා තියෙනවා ඒ වගේම අනිත් අයගේ ජීවිත නැති කරන්න උත්සාහවන්ත වන අවස්ථා දැකලා තියෙනවා. තමන් විතරක් නෙවෙයි අනිත් අයත් විනාශ කරන්න කටයුතු කරන අවස්ථා අපි දැකලා තියෙනවා. මේ සමාජයේ ඕනිතරම් අපිට එවැනි අත්දැකීම් තියෙනවා. පින්වත්නි, ඉවසීමේ සීමාවක් තියෙනවා කියන එකට වඩා එය ඉවසීමේ සීමාවක් නැහැ කියන එක අපි කල්පනා කරන්නට ඕනේ. අපේ හිත යම් ගැටලුවක් පුළුවන් තාක් දරාගෙන ඉන්නව දරාගෙන ඉන්නවා. සමහර වෙලාවට අපේ අරමුණ අපි වෙනස් කරන්නේ. අපි වෙනත් තීරණයක් අරගන්නේ. අපි ඉවසිය යුතුයම තැන. ඉවසලා ඉවසලා ඉවසලා ඉවසිය යුතුයම තැන ඉවසන්නේ නැතිව වෙනත් තීරණයක් අරගෙන අර එතෙක් ඉවසපු ටිකෙනුත් කිසි ප්‍රයෝජනයක් නැතිව ජීවිතේ මහා ගැටලුවක් ඇති කරගන්නවා අපේ එදිනෙදා ජීවිතයේ ගැටලු රාශියක් ගැටලු විසඳ ගන්න පුළුවන් ශක්තිය ඉවසීමේ ගුණය. ඒ වගේම තමයි ඉවසීම තුලින් සැනසීම අත් වෙනවා. අපේ විවාහයේ තියෙන ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා. සැනසීම ලැබෙනවා. ඉවසන්නේ නැති නිසා සමහර වෙලාවට යම්කිසි අපි සේවය කරන ආයතනයක වෙන්න පුළුවන් ඔබ මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන වෙලාවේ වාහනයක් පදවනවා වෙන්න පුළුවන් මේ බස් එකක යනවා වෙන්න පුළුවන් මොහොතකට හිතන්න මේ බස් රථයේ ගමන් කරන ඇතැම් අය තුලින් සිදුවෙන දේවල් අපට දරා ගන්න බැරිව මහ ගැටුමක් බවට පත් වෙනවා වාහනයක් පදවන කෙනා කොයිතරම් ඉවසිලිවන්ත වෙන්න ඕනද ඒ ඉවසීම ඒ ගුණය මොහොතකට හෝ ඉවත් වුනහම කොච්චර හානි අනතුරු වෙනවද කියන එක ඔබට අත්දැකීම් තියෙනවා. සමහර වෙලාවට එක ක්ෂණයක් අපට ඒක දරාගෙන ඉන්න බැරි කම නිසා ජීවිතේම නැති වෙන අනතුරු අපි දැකලා තියෙනවා මහමග. ඒ නිසා ඉවසීම කියන එක අතිශයින්ම වැදගත්ම දෙයක් අනිත් ගැටලු අවම කරගන්න. ඊළඟට තමයි ඉවසීම කියන ගුණය පින්වත්නි ජීවිතේ හමුවන සියලු ගැටලු වලට එමන් විසඳගෙන ජීවිතේ ප්‍රගුණ කරන අනිකුත් සියලු ගුණ ධර්ම සම්පූර්ණ කරන්න ශක්තිවත්ම ශක්තිය ආශිර්වාදය තමයි ඉවසීමේ ගුණය. ඉවසීම නැති තැන වැරදි වැඩ ගොඩාක් වෙනවා. ඉවසීම තියෙන කෙනා තමයි සිල්වත් කෙනෙක් බවට පත් වෙන්නේ. කායික වාචික සංවර කෙනෙක් දැන්නත් බඳින්නේ නැහැ. අනිත් අය කේලම් කිව්වට ඔහු කේලම් කියන්නේ යන්නේ නැහැ. අනිත් අය බොරු කිව්වට Taman ගැන ඔහු බොරු කියන්නේ යන්නේ නැහැ. ඔහු සත්‍යවාදී වෙන්න උත්සාහවන්ත වෙනවා. ඒ වගේම තව කෙනෙක් හානි කරයි කියලා ඔහු හානි කරන්න යන්නේ නැහැ. තවත් කෙනෙක් තමන්ගේ දේ හොරකම් කරා කියලා අනිත් කෙනා හොරකම් කරන්න යන්නේ නැහැ. ඉවසීම දරා ගැනීමේ ශක්තිය Taman තුල තියෙන නිසා. ඒ තුලින් සීලය වගේම සමාධිය ප්‍රඥාව ආදී මේ උත්තම ගුණාංග වර්ධනය කරන අතිවාර්ම ඉවසීමේ ගුණය. නිසා ඒ වගේම ප්‍රායෝගික ජීවිතයේ දිනදා ජීවිතයේදී සතුරන් නැති කරන අපිට හම්බ වෙන සතුරු දිනන ආයුධය තමයි පින්වත්නි ඉවසීම කියලා කියන්නේ. ඉවසීම නැති කෙනාට සතුරු වැඩි, කරදර වැඩි, මානසික පීඩා වැඩි, ශාරීරික පීඩා වැඩි. ඉවසීම ප්‍රගුණ කරන කෙනාට සතුරන් අඩුයි. අපේ විවාහයේ සඳහන් වෙන්නේ ඉවසන දනා රූප යුදයට ජය කොටිය මහමෙර උසුලනා මිහිකටටත් වැටිය. නිසා මෙවසීමේ ගුණය අතිශයින් වැදගත්. අවසානයේ මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ සූත්‍රයේ ඉවසීමෙන් ලැබෙන ආනිසංස බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ මිනිසුන්ට ප්‍රිය වෙච්ච මනාප වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා ඉවසන කෙනා න වේර බහුලෝ හෝති සතුරන් නැති මිතුරන් වැඩි වෙන ජීවිතයක් නවච්ච බහුලෝ හෝති වැරදි නැති කෙනෙක් බවට පත් වෙනවා ඉවසිලිවන්ත කෙනා ඉවසිලිවන්ත භාවය තියෙන නිසා අනිකුත් මේ සිත කය වචන සිදුරින් වෙන අකුසල කර්ම වලට පෙළඹෙන්නේ නැහැ. ඔව් ඒ ශක්තිය හිතේ ඇති කරගෙන තියෙන නිසා. ඒ වගේම අසම්මූලෝ කාලං කරෝති මුලාවටපත් වෙන්නේ නැතුව මිය පරලෝ යනවා. කායස්ස බේදා පරම් මරණා සුගතින් සබ්බං ලෝකං උප්පච්චති මරුණට පස්සේ ස්වර්ගයේ සුගතියක උප්පත්තිය ලබන්න හේතු වන කුසල කර්මයක් ඉවසීමේ ගුණය. එනිසා මේ අංගුත්තර නිකායේ අක්කෝස වග්ගයේ පඨම අක්ඛන්ති සූත්‍රය තුල සඳහන් වන ඉවසීම තුලින් ලැබෙන ආනිසංස ඔබේ ජීවිතයට ලබා ගන්න මේ හිමිතිරි උදෑසන අදිස්ථාන කරන්න ඉවසීමේ ගුණය මගේ ජීවිතයේ පාරමිතාවක් බවට පුරුදු පුහුණු කරන උත්තම ගුණාංගයක් බවට පත් කරගන්නවා ඒ සඳහා මේ ධර්මානුශාසනාව ධර්ම අවවාදය ඔබට ආශිර්වාදයක් වේවා අවසරයි අද මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම තුළින් ලැබූ ධර්ම දානමය කුසල ශක්තිය ලෝකේ ශාසනය ආරක්ෂා කරන සිළු දෙවියන්ට අනුමෝදන් වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උත්තම නිර්වාණ ධාතුව අවබෝධ කරගනිත්වා ඒ වගේම මේ උතුම් ධර්ම දානමය කුසල ශක්තිය අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වත් සියලු දෙනාටමත් ඒ සියලු දෙනාගේ මිය පරලොව ගිය හැම දිනාටමත් ඒ අරමුණු සඵල වීම පිණිස ආශිර්වාදයක් වේවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් ලක්වාසීලෝ වැසි හැම දෙනාටම මේ උතුම් කුසල ශක්තිය ආශිර්වාදයක් වේවා නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා දෙලව සපත් කෙලවර උත්තම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්න මේ සියලු කුසලාන සංස ධර්මයෝ අපට ආශිර්වාදයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං සාදු සාදු සාදු අක්ඛත්ති සූත්‍රය අසුර කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වැලිමඬ උඩුහාවර ශ්‍රී විජයාරාම වාසී කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජනීය උඩුහාවර ඉන්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් වෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු